චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඊතං බුද්ධාන සාසනං සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන ඒ උතුම් ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගන්න බලාපොරොත්තු ධර්ම ශ්‍රවණය කරන පින්වත් අය හැමෝම අදිස්ථාන කරගන්න ඕනේ. අපිත් මේ ජීවිතය සකස් කරගෙන සසර ජීවිතය සූපපත් කරගෙන උතුම් නිවනින් සැලසෙන්නට මේ ධර්මය භාවිතයට ගන්නවා මේ ධර්මයට අනුව කටයුතු කරලා මමත් සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙනවා කියන අදිස්ථානය ප්‍රාර්ථනාව ඇති කරගන්න. පරිනිර්වාණ සූත්‍රයට අනුව කෙරෙන ධර්ම දේශනා මාලාවක් සිදු කරමින් ඉන්න අතරවාරයේදී අපි ඒ දවසේ සාකච්ඡා කරා ආය සංස්කාරය ජීවිත සංස්කාරය අතහැරීම චාපාල චෛත්‍යයේදී බුදුරජාන් වහන්සේ ආය සංස්කාරය අතහැරීම පිළිබඳව එතන ඉඳලා බොහොම වටිනා ධර්ම කාරණා සාකච්ඡා කරන්න තිබියදී අපි තීරණය කළේ මේ අය හැමගේම යහපත වෙනුවෙන් බොහෝ දෙනා අපිට නොයෙකුත් ආකාරයේ ධර්ම ගැටලු ඉදිරිපත් කරලා තියෙනවා ඒ ඉදිරිපත් කරලා තියෙන ගැටලු වලින් කිහිපයක් පොදුවේ තියෙන ගැටලු කිහිපයක් විතරක් සාකච්ඡාවට ගන්න. හුඟක් ගැටලු අපි මේ දේශනා කරපු ධර්ම දේශනා වලින් විසඳ ගන්න පුළුවන් තත්ත්වයේ තියෙන ඒවා. ඉතින් ඒවා නැවත නැවත විමසුවාම ඒ දේශනා කරපුවාම අර මේ සාකච්ඡා කිරීමේ තේරුමක් නැති වෙනවා. ඒ දේශනා හොයාගෙන ආපුවාම මේ ගැටලු විසඳ ගන්න පුළුවන්. ඒකනේ මේ මෑතක ධර්මයේ ශ්‍රවණය කරන අයට පරිමේ කලින් දේශනා කරපු ධර්මයක් ශ්‍රවණය කරොත් දැන් අද අපිට සතර කමටහන ප්‍රායෝගිකව භාවිත කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ වැඩියෙන්ම තිබුණා. ආනාපාන සතිය ගැන හැමතැනකින්ම ප්‍රශ්න තියෙනවා. ආනාපාන සති භාවනාව ගැන. ඉතින් ඒවා එතකොට ආනාපාන සති භාවනාව ගැන මම ඊයේත් මතක් කරා අපි සම්පූර්ණ වගේ විග්‍රහ කරත් හොඳයි කියලා වගේ අදහසක් මගේ ළඟ තියෙනවා නැවත වාරයක්. ඉතින් ඒ වගේ ඒ ඔය හැම ගොඩක් ගැටලු අපි ඒ ගැටලු නැති වෙන විදිහට ධර්මයේ සාකච්ඡා කරා. නමුත් මේ මේ ගැටලුම ආය ආය අහලවලා තියෙනවා. වැඩි දෙනෙක්. වැඩි දෙනෙක් අහලවලා තියෙන ගැටලු වලට පොදු වශයෙන් අපි උත්තරයක් ලැබෙන ප්‍රශ්න කීපයක් විතර සාකච්ඡාවට ගන්නවා. ඒ අතර වාරෙදි මේ පොඩි ප්‍රශංසාවක් කරන්නත් උවමනාවක් තියෙනවා. බොහොම මේ සද්භාවයෙන් ධර්ම ශ්‍රවණය කරන එක ගෞරවනීය ගුරු මාතාවක් මට ලොකු උදව්වක් කරලා ඒ පූජාවක් සිද්ධ කරලා තිබ්බා ඒක හරි අමුතු පූජාවක් අමුතු පූජාවක් නෙවෙයි මේ වටින දෙයක් මේ ධර්ම දේශනා කරද්දී ධර්ම දේශනා පෙළගැස්වීම සඳහා ඒ සටහන් පත්‍රයක් සකස් කරගන්න විදිහ ඒ සකස් කරලා සකස් කරගන්න විදිහ නෙවෙයි මාත්‍රිකාව මාත්‍රිකා ගාතාව ඒකේ අන්තර්ගතය ඒකේ මුල කොටස මැද කොටස සාරාංශය ඒ ඔක්කොම ලකුණු කරගන්න පුළුවන් වෙන්න මට ගොඩාක් පහසු වෙන විදිහට 200ක 300ක් 200ක් 300ක් විතර මුද්‍රිත කොළ වලින් ඒක මේ මුද්‍රණය කරලා ලස්සන කොළ වලින් දවස් ගානේ මට මෙතෙන්ට අරගෙන එන්න ක්‍රමයක් හදලා සමා වෙන්න කියලා ලියලා මම මට හිතුණා මෙහෙම එකක් තිබුණොත් ඔබ වහන්සේට පහසුවක් වෙයි කියලා එතුමියගේ අදහසත් ඒකට යොදවලා ඉතින් බොහෝ ප්‍රශංසා කරන ලිපි ලැබෙනවා. මේ ඒ කියන්නේ මේ පිළිබඳව Taman ජීවිතේට බොහෝ දේවල් එකතු කරගත්තා කියන එක. ඉතින් ඒකින්ද අපි බොහොම පුණ්‍යානුමෝදනා කරනවා ඒ වගේ කටයුතු කරන පිරිස් පිළිබඳව මේ බය තමයි ඒක වෙලා තිබ්බේ ඒ වෙලා තිබ්බේ කියන්නේ ඒක පිළිහා කරලා තිබ්බා ඇවිල්ලා නමක් ගමක් මොකක්වත් නැතුව නමුත් මේ කොයි තැනකින් හරි මේ ශාසනික අභිවෘද්ධිය සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් කටයුතු කරන බොහෝ දෙනෙක් ආශිර්වාද කරලා තියෙනවා. කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. පුණ්‍යානුමෝදනා කරලා තියෙනවා. හොඳයි. ඉතින් ඒ බවත් මතක් කරමින් අපි ඉස්සෙල්ලාම මම හිතුවේ මේ සමාධිය පිළිබඳව ප්‍රශ්න කීපයක් තිබ්බ අධිකටම විශේෂයෙන් තාමත් සමාධිය කියන එක ගැන මූලිකම ප්‍රශ්න ගොඩක් තියෙනවා. මොකද්ද මේ සමාධිය කියන එක ගැන? ඉතින් සමාධිය කියලා කියන්නේ සම්මා සමාධියයි අපි බලාපොරොත්තු වෙන්නේ. සම්මා සමාධිය කියලා කියන්නේ ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය කියන එකයි. සමාධියකින් අපි වර්ධනය කරගත යුතු තියෙන සමාධිය හේතු වෙන්නේ අපේ ප්‍රඥාව දිනු කරගන්නයි. එතකොට සමාධිය කියන්නේ කුසල සිත කුසල චිත්තයක ඒකාග්‍රභාවයයි. අපි සමාධි සම්පොඥාංගය ගැන පවා කතා කරා බොහෝ කරුණු කතා කරා. නමුත් කෙටියෙන් අපි extra ලොකුවට නැතුව මතක් කරොත් සමාධිය කියන්නේ කුසල සිතක ඒකාග්‍රභාවය. අපේ හිත එකඟ වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ හිතක ඇති වෙන යම්කිසි හිත අරමුණු කරන දෙයක් නැත්නම් හිතේ ඇති වෙන අපිටම මොනවා හරි අරමුණක් ගන්නවා කියලා මේ සිතේ අරමුණ ගන්නේ නිකන් නෙවෙයි. මම ඔයිට කලින් මතක් කරලා තිබුණා සමිතියක් තියෙනවා. මේකේ සභාපති කෙනෙක් ඉන්නවා. ලේකම් කෙනෙක් ඉන්නවා. භාණ්ඩාගාරික කෙනෙක් ඉන්නවා. කාරක සභිකයෝ ඉන්නවා නේද? ඒතර මොනවා හරි මේ සමිතියෙන් කරන කෘත්‍යයක් කරනවා නම් මුළු සමිතියෙම ඒ ඒක ඒ මොන හරි කාරණාවක් සිද්ධ වුණා නම් ඒක යාගේ තනි වැඩක් නෙවෙයි. හැම කෙනෙක්ම හැම පැත්තකින්ම කළ යුතු හැම කෙනෙක්ම හැම කැත්තකින්ම කළ යුතු කෘත්‍යයන් ටික සිද්ධ වුණා නම් අන්න ඒ අනුව ඒ ක්‍රියාව සිද්ධ වෙලා. එකම දේ කරන්න ඕන නම් අපි දානයක් දෙන්න ඕන වුණා කියලා. මොකද අහවලාට වෑංජන හදාගෙන කියනවා අහවලාට බත් හදාගෙන කියනවා අහවලාට මේ කැවිලි හදාගෙන කියනවා හොඳයි එක එක කට්ටියකට කියලා අපි දානයක් කරා සම්පතියි. ඒ දානේ ඒ විදිහටම ආය කරන්න නම් මොකද කරන්න ඕන? ලේසින් වැඩේ. අර කට්ටියට මේ විදිහටම හදාගෙන එන්න කියනවා. නේද? අර මේ හාමුදුරන්ට ආරාධනා කරපු කට්ටියට ඒ ඒ වැඩේ කරන්න කියනවා. පරණ බාර දුන්න කෘත්‍යයන් ටික ඔක්කොම ඒ විදිහටම කරනොත් අර වැඩේ ඒ විදිහටම කරනවා. නේද? ඒ වගේ මේ සිතක පිටුවිල්ලක් උපදින්න සිතක කොහාරි තැනක කොහාරි එක හැඟීමක් අපිට උපදින්න බොහෝ කෘත්‍යයන් තියෙනවා. හරිද? ඒක කුසලයක් නම් අකුසලයට එන්න දෙන්නේ නැතුව අකුසලයේ යට කරගෙන මේක කුසලයේ ඔසවා තබන වීර්යය කියන එක යම් ප්‍රමාණයකට එන්න ඕනේ. හරිද? ඒ වගේ මේ කුසලයේ ගැන දන්නා වූ නුවණ කියන එක යෙදෙන්න ඕනේ. හරිද? ඊළඟට ඒ අරමුණ අත්මහර යන ස්වභාවය කියන සිහිය කියන එක යෙදෙන්න ඕනේ. හරිද? එතකොට ඒ වගේ ඒකේ හිත අලවා තියන්න හේතු වෙන ප්‍රීතිය වෙනත් ඒවායින් බාධා ඇති නොවන පස්සද්ධිය මේ වගේ බොහෝ දේවල් මේකට යෙදිලා තමයි ඒ සිතේ ඒ අරමුණ නැගුණේ. ඒතර ආයතරයක් ඒ අරමුණ නැගෙන්න නම් ඒ ටික ඔක්කොම ඒ ඒ ඒකත් එක්ක යෙදෙන ඔක්කොම ධර්ම ටික කැටි කරලා එක ගානටම නැවත වාරයක් ඒ නුවණ ඒ වීරිය ඒ ඉවසීම ඒ අදිෂ්ඨානය වැනි ඒ ඒ හිතක නැගෙන ඒ ගුණාංගයන් ටික කැටි කරලා එක තැනකට එක එකවර ආයතනයක් හැදෙන්න ඕන. ආන්ගේ අදාළ පරිවාර චෛතසික ධර්මයන් කැටි කරන ස්වභාවයට කියනවා සමාධිය කියලා. සමාධියෙන් කරන්නේ ඒක. ඉතින් අපේ හිතේම නොයේකුත් කෘත්‍යයන් සිද්ධ කරන වැඩපිළිවෙලක් තමයි ඒකට සමාධියෙන් කරන්නේ අපි අවශ්‍ය කරන ඉලක්කයට අපිව තල්ලු කරගෙන අදගෙන යන එකයි. ඉතින් ඒකින්ද මේ සමාධිය පුරුදු පුහුණු කරන්න ඕනේ. චිත්ත ඒකාග්‍රතාවය පුරුදු කරන්න ඕනේ. සමාධියට බාධා වෙන කරුණු අපි කතා කරා. සමාධියට යෝග්‍ය වෙන කරුණු බොහෝ දේවල් කතා කරා. ඉතින් ඒවා නැවත හොයලා බලලා සමාධි බොජ්ජංගය ගැන සඳහන් කරපු වැඩි දවසක් නැහැනේ නේද? ඒ ඒ ටික අපි හොඳින් අධ්‍යයනය කරන්න එතකොට සමාධිය ගැන අපිට උනන්දුවක් ඇති වෙනවා. සහ මේ ඒ පිළිබඳව යම් ආකාරයක අවබෝධයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට වැඩි දෙනකොට තියෙන ඊළඟ ප්‍රශ්න තමයි මේ ගොඩක්ම දෙනෙක් අහනවා භාවනාව මේක ඉතින් මම කියලා කියලා ඇති වෙලා තියෙන්නේ. මුතායි කියන්නද මන්දා භාවනාව ඕනද නිවන් දකින්න කියලා. භාවනාව නිවන් දකින්න නිවන් දකින්න නැතුව භාවනා කරන්න පුළුවන් අය ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ සතර ඒක අපි නිවන් දකින්නවා කියන එක ගැන මොකද්ද අපිට කරන් දෙන කෘත්‍යය කියලා කතා කරලා මේ ප්‍රශ්නේ විසඳෙනවා. මම ඔබ බොහෝ වතාවක් මේකත් කියලා තියෙනවා. අවබෝධ කරගත යුතු තියෙන්නේ මොකද්ද? පංච පාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයේ සත්‍ය ස්වභාවය නේද? පංච උපාදානස්කන්ධයේ ඇත්ත తত্ত্বය අවබෝධ කරගත යුතු තියෙන්නේ නම් ඒක අවබෝධ කරගන්න භාවිතා කළ යුතු ඉන්ද්‍රිය. දැන් මතකද මම ඕක ගැන කියද්දි කිව්වා, ඕක ගැන ඊට කලින් මම කියලා තියෙනවා කියද්දි කිව්වා සැකේ අයින් වෙන්න ඕනේ. සැකයක් අයින් වෙන්න නම් දැන් ගුරුවරයෙක් ගුරුවරයෙක් අපිට පන්තියේදී උගන්වනවා මේ මෙන්න මේ සංයෝග දෙක මිශ්‍ර කරපුවාම අහවල් සංයෝගය හැදෙනවා කියලා විද්‍යාගුරුවරයෙක් උගන්වනවා ඉස්කෝලේ යන කාලේ. උගන්වලා අහනවා දැන් ගුරුවරයා අපෙන් අහනවා දැන් මම ඉගන්නවා මේ මෙන්න මේ පාට මේ පාට මේ පාට එකතු වෙලා මේ සංයෝග දාපු මෙන්න මේ අමුතුම පාටක් හැදෙනවා මේක තමයි හැදෙන සංයෝගය කියලා අවිශ්වාසද කියලා අහුවොත් සැකද කියලා අහුවොත් සැක තියෙනවා නේද සැක තියෙන අපිට එහෙම නොවෙන්නත් උනාට මේ කිව්වා විතරනේ තාම. නමුත් අපි දැන් ඒක දන්නවා. දැනගත්තට සැකයි. ඒ සැක නැති කරගන්න මොකද කරන්න ඕනේ? විද්‍යාගාරයට ගිහිල්ලා කරලා බලන්න ඕනේ. නේද? ඉතින් විද්‍යාගාරයට ගිහිල්ලා කරලා බලනකොට මට ඒක ඒ විදිහට මම අත්දකිනවා. ඒක මම දැක ගන්නවා. ඒ දැක ගන්න භාවිතා කර එතකොට දැන් ඒ ඒ විද්‍යාගාරයට ගිහිල්ලා මේක කරලා ආය පන්තියට ආවට පස්සේ ගුරුවරයා අහනවා සැකද කියලා. නෑ දැන් මට සැකයක් උපදින්නේ නෑ. ඒ වගේ ඒ වැඩේ කරන්න මම භාවිතා කරේ මගේ මනසයි මගේ ඇසයි. ඇසෙන් දැක මනසෙන් තේරුම් අරගෙන අවබෝධ කරගන්න දේවල් වගේ තියෙනවා. කනෙන් අසා මනසෙන් තේරුම් අරගෙන අවබෝධ කරගන්න දේවල් වගේ තියෙනවා. නාසයෙන් දිවෙන් ශරීරයෙන් හිඳ මනසෙන් තේරුම්ගෙන තමන් තුළින් අවබෝධ කරගන්න දේවල් වගේ තියෙනවා මේක මේකේ යථාභූත ස්වરૂපය හොයාගන්න දේවල් වගේ තියෙනවා. මනසින්ම දැක මනසින්ම තේරුම්ගෙන තෝරගන්න දේවල් වගේ තියෙනවා. පංච පාදානස්කන්ධය තෝරා ගැනීම ඔය හයෙන් කොයි එකද? මනසින් දැක මනසම යොදවලා දැක මනසින්ම අවබෝධ කරගන්න එක තමයි පංච පාදානස්කන්ධය. එහෙනම් යම් දෙයක් දකින්න නම් දැන් අපිටම අපිට අවබෝධ කරගන්න තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. එතකොට ඒ පහ අවබෝධ කරගන්න රූප විෂය අවබෝධ කරගන්න නම් අපි රූප විෂයෙහි මනස යොදවාගෙන වාසය කරන්න වෙනවා. වේදනා විෂය අවබෝධ කරගන්න නම් වේදනා විෂය ගවේෂණය කරන්න ඕනේ. ඇයි අර ලැබ් එකේ පරීක්ෂණය කරන වෙලාවේ මෙයා එහෙන් බලාගෙන හිටියා. ආ හිත කොහෙද? වෙන මොකද්ද 100 කින් ඉඳලා තියෙන්නේ. එහෙනම් අරක තේරුම් ගන්න පුළුවන්ද? බැරි වෙනවා. එහෙම නැත්නම් එයාගේ එයාට අර මේ ඒක අවබෝධ කර ගැනීම සඳහා එයාට අර කියපු සංයෝග මතක නැහැ. එහෙනම් ඒක බෑ. එහෙනම් ඒ කියන්නේ ඒක ගැන දන්නවා සිහිය නැහැ. දැන් තෝරගන්න බෑ වෙනවා. ඊළඟට එයාට ලැබ් එකට එන්න එනකොට මගදී හම්බෙච්ච යාළුවෝ අර එහෙම කතා කරලා වෙන කොහේ හරි යන් ඒවා කියනකොට ඒක කඩාගෙන ඉන්න අවශ්‍ය කරන වීර්යය නැහැ. ඊළඟට එයා ඉගෙන ගන්න වෙලාවේ ඒක ඉගෙනගෙන නැහැ. ඒත් බෑ තේරුම් ගන්න. නුවණ නැහැ. මේ වෙන නුවණ ඕන වෙනවා, වීර්යය ඕන වෙනවා, සිහිය ඕන වෙනවා. නේද? මේ හැම එකක්ම ඕන වෙනවා. එතකොට ඒ වගේ අපේ මේ මනස අපිට වේදනා සංතතියේ රූප සංතතියේ සංඥා සංතතියේ ආදි වශයෙන් මේ තියෙන පංච පාදානස්කන්ධ කියන මේ සංතතියට අපේ මනස යොදවලා එහි ක්‍රියාකාරීත්වය ගවේෂණය කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හරිද? මේක කරන්න නම් සමාධිය වඩන්න ඕනේ භාවනා කරන්න ඕනේ සාමාන්‍ය පුද්ගලයා මේක අත්‍යවශ්‍ය තෝරගන්න නමුත් සසර ඊටාම ඉහළ මානසිකත්වය වර්ධනය කරගත්ත ඇත්තෝ ඉන්න පුළුවන් හරි ඒ අත්තන්ට මේ හේතුඵල ධම හේතු නිසා සකස් වෙන මේක මේ වේදනාව සකස් වෙන්නේ හේතු නිසා සංඥා සකස් වෙන්නේ හේතු නිසා ඒ අත්තන්ට යන්තම් පොඩි දැනුමක් ඇති වෙනකොට මේක විවිධ දැක ගන්න අධ්‍යක් ගන්න එයාට පුළුවන්කම ලැබෙනවා පිළිවත් නේ. අන්න ඒ අත්ෝ නම් භාවනා කරලා පුහුණු කරන්න ඕන වෙන්නේ නැහැ. හරිද? එතකොට මේකේ තියෙන අපි තෝරගත යුතු තියෙන ලක්ෂණ තුන මොනවද? අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය. එතකොට ඒකට අපි අපේ හිත අපේ මනස ඒකාග්‍රව අර සන්තතිය යොදවගෙන එහි ලක්ෂණ තමන්ගේ මනසට වැටහෙනකන් ඒක යොදාගෙන ඉන්න ඕනේ. හරිද? වේදනාව අත්විඳ වේද අත්විඳ වේද අත්විඳ වේද අත්විඳ වේද අත්විඳ වේද ඉන්නවා. වේදනාවේ අනිත්‍ය ලක්ෂණය තමන්ට වැටහෙනකන්. වේදනාවේ දුක්ඛ ලක්ෂණය වේදනාවේ අනාත්ම ලක්ෂණය තමන්ගේ මනසට ගෝචරව දැනෙන තුරු අනාත්ම ලක්ෂණය දැනෙන තුරු මේක මගේ වශයෙන් ගන්න බෑ මට වමනාවට තියෙන එකක් නෙවෙයි කියලා දැනෙන තුරු මේ පිළිබඳව අවධානය යොමු කරගෙන ඉන්න ඕනේ. හරි. ආන් ඒකට ඒ සඳහා මේ යොමු කරගෙන ඉඳීමත් ඒ විතරක්මදි. ඒ යොමු කරගෙන ඉන්නකොට ප්‍රතිඵලය අනිත්‍යයි කියලා දැනෙන්නත් ඕන. අනාත්මයි ප්‍රතිඵලය අනාත්ම බව තේරෙන්න නම් හේතු ටික තේරෙන්න ඕනේ. ඒකට කියන පච්චේ පරිග්‍රහ ඥානය කියලා. හරිද? මේ ඉස්ලාම අපිට වෙන්නේ නාම රූප පරිච්ඡේද වෙන එක. එතකොට නාම රූප පරිච්ඡේද වෙනකොට තමයි වේදනා සංඥා සංකාර වෙන වශයෙන් දැනෙන්න පටන් ගන්නෙ. එතකොට ඒක දැනෙන්නේ කොහොමද? තමන්ගේ මනසට. එතකොට අර හේතු යෙදෙන යෙදෙන විදිහට ඵලය යෙදෙන්නේ. හේතු යෙදෙන යෙදෙන විදිහට ඵලය යෙදෙන්නේ. නේද? මං කියලා තියෙන දේ දුන්නා වගේ. අවවයි වැසයි වැටෙන වැටෙන විදිහට තමයි දේ දුන්නේ. තීව්‍රභාවය තීරණය වෙන්නේ. ඉතින් ඒ ඒ ඒ හේතු යෙදෙනකොට ඵලය යෙදෙන එක හේතු යොදන්නේ මන් නෙවෙයි නම. මට කරන්න දෙයක් නැති බව තේරුම් ගන්නවා. මේකේ මට කරන්න දෙයක් නැහැ. මේක මං කරන වැඩක් නෙවෙයි කියන අනාත්ම ලක්ෂණය අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක තේරුම් ගන්න තේරුම් ගන්න තුරු මේ සම්පතියට මගේ අවධානය යොමු කරගෙන වාසය කරන්න ඕන. මේ සම්පතියට මගේ අවධානය යොමු කරගෙන වාසය කරන්න ඕන. ඉතින් ඒක කරන්න අපිට භාවනාව ප්‍රබල වශයෙන් ඕන වෙනවා. නිවන් දකින්න නම් පංච පාදානස්කන්ධයේ ඇත්ත తත්වයේ තේරුම් නොගෙන දකින්න නිවනක් නම් නැත. මේකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තෝරා ගැනීමෙන්මයි හිත මේකෙන් මිදෙන්නේ. තෝරා ගැනීම ගැනීමේ ප්‍රමාණය අනුවමයි මේ හිත මේකෙන් ගැලවෙන්නේ ඒ ප්‍රමාණයටමයි කලකිරෙන්නේ ඒ ප්‍රමාණයටමයි මේකෙන් අත මිදෙන්නේ ඒ ප්‍රමාණයටමයි මේක තේරුම් ගන්න පුළුවන් උපේක්ෂාව පවා සංකාර උපේක්ෂා ඥානය පවා ඇති වෙන්නේ. මේකින්ද මේ භාවනාව කියන එක මම අවසාන වශයෙන් එදත් කිව්වා අදත් කියන කාරණාව තමයි Tamanට හිතනවා නම් මට භාවනා කරන්න ඕනේ නැතුව නිවන් දකින්න පුළුවන් කියලා භාවනා නැතුව නිවන් දකින්න පුළුවන් කියලා හිතනවා නම් කෙටි කාලයකින් ඒක කරන්න. අපි දන්නවද මේ ජීවිත කාලය අය අත්හදා බල බල වෙලාවක් නැහැ. හරි කෙටි කාලයක් ගන්න ලොකු කාලයක් ගන්න නැතුව හරි මට භාවනා නැතුව නිවන් දකින්න පුළුවන් නම් මම අති දක්ෂයෙක් වෙන්න ඕනේ. එහෙනම් මම ඉස්සෙල්ලා ඒක ඉවර කරන් ඉන්න ඕනේ. මේ කණ්ඩ බොණ්ඩ නාන්න අඳින්න ඉස්සෙල්ලා නේද? ඒක ඉවර කරන් ඉන්න ඕනේ. මොකද මට අත්හදා බල බල ඉන්න මේ ජීවිත වේලාව ඉතුරු වෙන්නේ නැහැ. ඒකෙන්ද එයා මොකද කරන්නේ? ඉස්සෙල්ලා එහෙනම් මම හරි මේක කරනවා. ඒක භාවනාව නැතුව කරන්න ගියාම Tamanට බෑ කියලා අඩුම ගානේ තේරෙයි. කරන්න පුළුවන් පුළුවන් කිය කිය තර්ක කර කර ඉන්න එක නෙමෙයි කරන්න ඕනේ. අන්න එහෙම තේරුණාට පස්සේ Tamanට එක්ක කරන්න පුළුවන් හරි බෑ හරි කියලා තේරෙයි. එහෙනම් මම භාවනා කරන්න ඕනේ කියලා තීරණයට එන්න වෙයි. හරි. ඊළඟට මේ ඕකට මම මේ වෙලාවෙම එකතු කරන්නම්. ම්ම් මොකද මේකත් කියලා වෙන්න ඕනේ. භාවනා කරලා නිවන් දකින්න ඕන අය ඉන්නවා. භාවනා නොකර නිවන් දකින්න පුළුවන් අය ඉන්නවා. භාවනා කරලා නිවන් දකින්න ඕන අය භාවනා නොකර හිටියොත් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. භාවනා නොකර නිවන් දකින්න පුළුවන් අය භාවනා කරා කියලා නිවනට බාධාවක් වෙන්නේ වෙන්නේ නැහැ. එහෙනම් දෙගොල්ලම දෙගොල්ලම කරොත් හොඳයි. නේද? වැඩේ තියෙන්නේ භාවනා නොකර නිවන් දකින්න පුළුවන් අය භාවනා නොකර හිටියොත් එයාලා නිවන් දකිනවා. භාවනා කරලම නිවන් දකින්න තරමට තමන්ගේ ශක්තිය තාම වර්ධනය කරගෙන නැති අය භාවනා නොකර හිටියොත් නිවන් දකින්නේ නැහැ. ඒකින්ද කෝකටත් <laughs> කෝකටත් භාවනාවෙන් හිත වර්ධනය කරගන්න එක බොහෝම හොඳයි. හරි. ඒකද ඔය ප්‍රශ්නේ ආය අහලා එවන්න එපා. නැත්නම් ඊළඟ සැරේත් ඕක මහලා යනවා. ඒකින්ද ඕක බෑ. ඕක ආය බෑ. හොඳයි. ඊළඟට සතර කමඨහන පිළිබඳ තියෙන ප්‍රශ්නේ. සතර කමඨහන කොහොම භාවිතා කරන්න ඕනද? කොහොමද මේක පාවිච්චි කරන්න ඕන? සතර කමඨහන කියන්නේ බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය කියන හතර. හරිද? මේකට මට පොඩි වෙලාවක් ගන්න වෙනවා මේක විග්‍රහ කරගන්න. අපි මේක හරියට විග්‍රහ කරගමු. එක සැරෙන් ඉවර වෙන්න. පොඩි කලින් මම හැබැයි විග්‍රහ කරා. හරිද? දැන් මේවට කියන තව නමක් තමයි චතුරාර්යක භාවනා කියලා. මේ අමනුෂ්‍යයෙන් කිසිම ආරක්ෂා කරන්නේ නැති නේද? මේ භාවනා කරන අය හතර පැත්තෙන් අමනුෂ්‍යයෙන් ආරක්ෂා කරන්නේ නැති. එහෙනම් පිරිත් කියනට වැඩිය හොඳයි භාවනා කරලා ආරක්ෂා හදාගෙන ඉඳලා ඉන්න එක. මේ හතර ආරක්ෂක භාවනා කියන්නේ මොනවද? ඒවයින් කරන කෘත්‍ය තමයි හතර ආකාරයකින් අපේ හිතට අකුසලයන් එන්න නොදී ආරක්ෂා කිරීම ආරක්ෂා කිරීම තරහා එන එක මහා පීඩිත දෙයක් හරි අපි ඔක්කොටම එකම සිද්ධියකදී අපි ඔක්කොටම තරහ එන්නේ එකම ගානටද නෑ ඇයි ඒ වෙනස ඒ කෙනාට ඒක යෙදෙන විදිහ සමහර අය ඉන්නවා ඊටාත්ම අන් අයට දැඩිව තරහ යන තැන්වල තරහ එන්නේ නැතුව. සමහර අය මහා පුදුමයක් ඉන්නවා. මේ මෙහෙම අය ඉන්නවා මේ ලංකාවේ කියලා කිව්වොත් මේ අය මාතක තරහ යන වචනයක් කියන්නේ මම මාතක තරහ යන වචනයක්. ප්‍රභාකරන් මහත්තයා කෙරෙහි මෛත්‍රිය ඇති ඇත්තෝ ඇත. ආ මොකද හුරු නරක කරගත්තා. ප්‍රභාකරන් මහත්තයා කිව්ව හින්දා නේද? <laughs> අන්න ප්‍රභාකරන් මහත්තයා පවු නේද? පුළුවන්ද? එහෙම හිතන්න පුළුවන්ද? මේ දැකලා තියෙනවද යාව? නැහැ. හරිද? දැකලා නැහැ. සැබෑවෙන් දැකලා නැහැ. නේද? එයත් එක්ක එයා කරපු වැඩ වැඩ නවත්තන්න අපි මොනවාරි කරලා තියෙනවද? ආ නැහැ මම මොකුත් කරලා නැහැ. නේද? මම මොකවත් ඒ වෙනුවෙන් කරලත් නැහැ. මං එයාව දැකලත් නැහැ. නේද? එයා එයාගේ වැඩ නවත්තන්න මගේ කිසිම දායකත්වයක් දීලත් නැහැ. මොකක්වත් නැහැ. හැබැයි මම ඉන්නේ මගෙන් කිසිම සේවයක් වෙලා නැහැ. මම මට නම් හානියක් කරගෙන. හරි. මම මට විතරක් හානියක් කරගෙන තනියම අපරාධ. අන්නේ නිෂ්ඵල දේ තේරුම් ගන්න ඕනේ. ප්‍රභාකරන් මහත්තයාගේ අනුකම්පාවක්, කරුණාවක්, මෛත්‍රියක් ඇති කරගන්න පුළුවන් තත්යකට පත් වෙන්න ඕනේ. නැත්නම් විනාශ වෙන්නේ කවුද? මාව වෙනස් වෙනවා තනියම. හරි. ඉතින් අන්න එහෙම අපි අපේ හිත හික්මවා ගන්න ඕනේ. ඒක තේරුම එයා කරන ඔක්කොම අනුමත කරනවා කියන එකද? නෑ. නේද? ජීවිතයේ අසාධාරණයට ගැති වෙලා ඉන්නේ නෑ කෙනෙක්. අසාධාරණයට ගැති වෙලා ඉන්න අවශ්‍යතාවයක් නෑ. අසාධාරණ වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ අපිට පුච්ච ගන්න නැතුව වාසය කරන්න ඕනේ. ඉතින් ඒකින්ද අපි බලමු මෙන්න මේ තරහෙන් තරහ කියන එක අපේ හිතේ උපදින හැදෙන අපේ හිතේ හැදෙන දෙයක් ලෙඩක් හැදෙනවා වගේ හැදෙන එකක් ඒක. ආංගික හැදෙනකොට ඒකට ඒක හැදෙන්නේ නැතුව ඒක වෙනුවට මිත්‍රත්වය කෙනෙක් දකින්නකොට තරහ හැදෙනවා කියන්නේ අපිට. හරිද කෙනෙක් දකින්නකොට තරහ හැදෙනවා. ආංගේ තරහ හැදෙන්නේ නැතුව ඒකෙනා දකින්නකොට මිතුරු හැඟීමක් හැදෙන විදිහට මගේ මනස හදන්න ඕනේ. සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රිය පතුරවලා එතකොට එක එක්කෙනා එක එක්කෙනා මේ මෛත්‍රිය වර්ධනය කරලා මෛත්‍රී හැඟීම හදාගත්ත ප්‍රමාණයක් තියෙනවා. හරිද? අන්න ඒ හදාගෙන දැන් එයාට දැන් එයා සාමාන්‍ය ජීවිතේ ඉන්නවා. ඉන්නකොට වෙනදා තරහ යන තැනක් එනකොට මොකක්ද වෙන්නේ? අර මෛත්‍රිය තරහට විරුද්ධව ඉදිරිපත් වෙනවා. තරහට ප්‍රතිවිරුද්ධව අපේ හිතේ මෛත්‍රිය ඉදිරිපත් වෙන්න ඕනේ. හරිද? ඒ ඉදිරිපත් වෙනකොට තරහා කියන එක අපි හිතමුකෝ ඉහළ ප්‍රමාණයකින් හැදිලා තියෙන්නේ. මෛත්‍රිය කියන එක අඩුවෙන් නම් හැදිලා තියෙන්නේ ක්‍රියාත්මක භාවයට එන්නේ දැනෙන්නේ කොහොමද? තරහයි දැනෙන්නේ. හරියට පොද්දක් හදනකොට දියරහ වැඩි නම් මොකද කරන්න ඕන? ආ අනිත් ලුණු වැඩි නම් මොකද කරන්න ඕන? වතුර එහෙම දාලා ආයතරයක් හදා ගන්න ඕනේ. නේද? ඒ රසය සකස් කරගන්න එක එක වැඩි වෙනවා. මිරිස් මිරිස් වැඩියෙන් දැම්මොත් මිරිස් රහ වැඩි වෙනවා. හිත කියන්නේ හරියට නිකන් හොද්දේ රස වගේ නා. හිතට මිශ්‍ර වෙන දේවල් වලින් තමයි ඒකේ ප්‍රකට වෙන්නේ. ලුණු වැඩි වුණොත් අනිත් රහ ප්‍රකට වෙන්නේ නැහැ. නේද? අපෝ කොච්චර රහ දෙයක් වුණත් ලුණු වැඩි වුණොත් එහෙම ආය කාලහමාරයි. කියන්නේ මොකද? අනිත් රහ නෑ නෙවෙයි. අනිත් රහ තියෙනවා ලුණු ප්‍රකට වෙලා. නේද? ඉතින් අන්න ඒ වගේ අපේ සිතේ ඇතිවෙනා වූ යම්කිසි කෙනෙක් ගැන අපි හිතනකොට එයා ගැන මෛත්‍රී සිතුවිලිත් එක්කම නේද මෛත්‍රී ප්‍රමාණයක් තියෙනවා. නමුත් මෛත්‍රිය තරහ එකට උපදිනවා කියලා නෙමෙයි මම කියන්නේ. අපේ එක මොහොතක උපදින හිත තරහ වෙන්න අතීතයෙන් හේතු වෙලා තියෙන වැඩිපුර තරහයි. මිශ්‍ර වෙලා තියෙනවා. ඒකින්ද මෛත්‍රිය උපදින්න ඉඩ නැහැ. මෛත්‍රිය ප්‍රකට වෙන්න ඉඩ නැහැ. මෛත්‍රිය යට වෙනවා. ප්‍රකට වෙන්න ඉඩක් නැහැ. එතකොට ඕනෑම තත්වයක් යටතේ මෛත්‍රිය හැඟීම නැగిලා එන විදිහට මම මොකද කරන්න ඕන? මෛත්‍රිය වර්ධනය කරලා වර්ධනය කරලා වර්ධනය කරලා සීමාවකින් එහාට හදාගන්න ඕන. මොකද්ද සීමාව? තරහට මාව යටකරන්න බැරි වෙන්න. තරහත් මාව යටකරන්න බැරි වෙන්න හදාගන්න ඕන. ඒකට සියලු සත්‍යයන් කෙරෙහි මෛත්‍රිය වර්ධනය කර කර වර්ධනය කර කර වර්ධනය කර කර හදාගන්න ඕනේ. හරිද? මෛත්‍රිය හැඟීම ප්‍රකට කරගන්න ඕනේ. ඒ සඳහාම මෛත්‍රී භාවනාව කියලා දීලා තියෙනවා. හරිද? ඒක අරගෙන ඉතින් දැන් මට වැඩක් තියෙනවා කරන්න. මට වැඩක් තියෙනවා කරන්න මම මොකද කරන්නේ හැම නිමේෂයකම අවශ්‍ය විටකදී මට තරහෙන් මාව යට කරෙන්නේ නැති වෙන්න මෛත්‍රිය සකස් කරලා තියාගන්නවා අපි අරන් කොහෙවත් තියාගන්නව නෙවෙයි මට මෛත්‍රී සිතුවිලි දැම්මන් වර්ධනය කරලා ඒක වර්ධනය කරලා තියෙන තාකල් තරහෙන් එන බාධා මට එයා එන්න දෙන්නේ නැහැ හරි වෙනදා තරහ ගිය තැන් වල එන්න දෙන්නේ නැහැ හැබැයි කාලයක් මම නැවත නැවත නැවත නැවත මෛත්‍රිය වඩන එක නැවතු ආයෙන්න පටන් ගන්නවා. ඒ වගේමයි අසුබය. හරිද? රාගාදී කෙලෙස් ධර්ම මනුෂ්‍ය ශරීරයක් දැක්කහම රාගාදී කෙලෙස් ධර්ම උපදිනවා. ඒ වගේම සුභ හැඟීම් උපදිනවා. මුණුපුරු ශරීරයට පවා සුභ හැඟීම් උපදිනවා. අන්න ඒ වගේ සුභ හැඟීම් කෙලෙස් ධර්මයන් ඉපදිලා අපේ සිත ඒකට යට වෙන්න යනකොට මොකද කරන්න ඕනේ? ඒ වෙලාවේ අසුභය වඩලත් බැහැ. හරිද? දැන් බලන්නකෝ තරංගයකට යනවා. හරිද? අපි යුද්ධයට යනවා කියන්නකෝ. යුද්ධයට යනකොට මොනවද කරන්නේ යන්න ඕන? සන්නද්ධ වෙලා යන්න ඕනේ. නේද? අරෙන් හතර යනකොට පොඩ්ඩක් ඉන්නවා. මං සන්නද්ධ වෙලා එනකම්. නේද? එහෙම වුණොත් ඔක්කොම ඉවරයි. එහෙනම් සන්නද්ධ වෙලා යන්න ඕන. ආන් ඒ වගේ අපි හොඳට අසුබය වඩලා වඩලා වඩලා වඩලා වඩලා සන්නද්ධ වෙලා ඉන්න ඕනේ. අර වටේට ඉන්නේ හතුරු. මොන හතුරුද? කෙලස් හතුරු ඉන්නේ. කෙලෙස් සතුරන්ට මේක ඇතුළට එන්න දෙන්නේ නැති වෙන්න කොච්චර ලස්සන රූපයක් දැක්කත් ඒකේ හැම විනිවිද මස් කුට්ටක් පේනවනම් හරිද? හැම විනිවිද මස් ටිකක් පේන විදිහට මගේ මනස සකස් කරගත්තොත් එහෙම බලනකොට හැම විනිවිද මස් මස් අරමුණු වෙන විදිහට හරි. පොඩි දෙයක් කරන් තියෙනවා. පොඩි දෙයක් කරන් තින්නේ. අසුබේ කියලා දෙද්දි මං කියලා දුන්නා මතකයි නේද? මේ ලෝකේ ඉන්න ඔක්කොම මැරුණා. මා විතරක් ඉතුරු වෙලා. මට පාරේ ඇවිදගෙන යද්දි හැඩ වැඩ දාලා ඇවිදගෙන යන බිමුණාවක් තියෙනවද? නෑ ඉතින් කාට වෙන ගස් ගල් වල පෙන්නේ? මං ඔහේ යයි. එහෙම නේද? අන්න එදාට මං ඇඳුම් අඳින්නේ ඇයි? සීතලට. උස්සෙට. මදුරංගෙන් බේරෙන්න. මැස්සන්ගෙන් බේරෙන්න. නේද? එතකොට අන්න එහෙම දෙයකට යඳුන් අඳින්න. ලෝකෙම ඉන්න හැම කෙනෙක් කෙරෙහිම මම එක මොහොතක අරමුණු කරනකොට මට මේ ලෝකේ කිසිම කිසි සත්වයක රාගයෙන් අරමුණු වෙන්නේ නැත්නම් රාගයෙන් අරමුණු වෙන්න මේ ලොවේ කිසිදු සත්වයක් මගේ මනසට නැත්තම් මොකටද හිතන්නේ ඔක්කොම මරනවා මේ රාගය සහිත හිතට අරමුණු කරනකොට ඒ කියන්නේ කිසිම විදියකින් ලෝයේ ලෝයේ කිසිම වස්තුවක් අරමුණු වෙන්න සුබ නිමිත්තක් නැහැ හරිද ඔක්කොම අසුබ ස්වභාවයකටයි මගේ හිතට ආ අසුභ භාවනාවේ ලක්ෂණය. එහෙම ප්‍රබල හැඟීමක් උපදවා ගන්න පුළුවන්. හරි. අර පැත්තෙන් මෛත්‍රී භාවනාව මේ පැත්තෙන් අසුභ භාවනාව. ඊළඟට ලෝකේ කිසිමම ඕනෑම සිද්ධියක් සිදු වෙනකොට මගේ මේ ජීවිතේ වෙනස්කම් වෙනකොට අපිට හරියට අමාරුයි. හරියට රුදුම් තියෙනවා. නේද? ආදරෙන් කතා කරපුවා නපුරු දෙයට කතා කරනවා. එතකොට ඊළඟට එක එක දේවල් නැති වෙනවා, සිහිවටන නැති වෙනවා, නේද? හොඳින් හිටිය අය නරක වෙනවා. මේ වගේ නොයේකුත් දේවල් වෙනකොට අපේ හිත හරියට කලබෙන්න පටන් ගන්නවා. භාවනා කර හිටියාගේ භාවනා නැති වෙන්න පටන් ගන්නවා. නේද? හරිය අපහසුතාවයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට එවැනි අපහසුතාවයන් වලට මුහුණ දෙමින් ඉන්න ඉන්නකොට මුහුණ දෙන්න සිද්ධ වෙනකොට කලින්ම මගේ හිත මරණය කියන හැඟීම මගේ ළඟ තියෙනවා නම් ඒ වෙලාවේ මගේ හිතට ඒක නැగిලා එනවා. අයියෝ ඉතින් මම මේ දැන් තරහ වෙච්ච කෙනා යාළු කරගත්තා කියන්නකෝ දරිබිරි ගාලා මොනවද කරලා ඒවෙත් තරන් නැහනේ අප්පා මැරෙනවනේ මාව නේද අන්නේ හැඟීමක් ඉස්මතු වෙලා එනවා නම් මට අර දේවල් පිළිබඳ තියෙන දැඩි ලෝභය දැඩි දේශ අයින් වෙලා යනවා ලෝභ දේශ මොහ ඇති වෙනවා ඒ විතරක් නෙවෙයි කම්මැලිකමට ඔහේ වැටි වැටි හෙටට කල් දදා හෙටට කල් දදා ඉන්න කුසල වර්ධනය කිරීමේ වැඩපිළිවෙල. එහෙමද නැද්ද? හරියට වැඩ නේද? භාවනාවට එහෙම වෙලාව නැහැ නේද? භාවනා කරන්න වෙලා නැහැ. මට හරියට වැඩ. කවද වෙනකම් වැඩද? එහෙනම් මරණකම් වෙලාවක් නැහැ. මරණකම් වෙලාවක් නැතිනම් ඉතින් මේ ඔකොටම හේතුව ඇයි? අපේ මරණය වෙලාවේදී සිද්ධ වෙන දේ මම ඒකේ චෛතසික කොටස ගැනත් කියලා දුන්නා. මරණානුසතිය වඩන හැටි කියලා දුන්නා. ඉතින් ඒවා වඩලා මොකද කරන්න ඕනේ? ලොකු අප්‍රමාදී බවක් ඇති වෙනවා මරණය වඩන කෙනෙකුට. ප්‍රමාදය ඉදිරිලා වගේ යනවා. අද හැන්දෑව වෙනකොට මාව මැරෙන්න පුළුවන් මම මුකුත් කරේ නැහැ මේ සසර ජීවිතේ පුදුම අසරණකමකට වැටෙනවා කින්නත් නේ. පල්ලෙහාට එහෙම වැටෙනවා. අය ලේසි පාසු භයානක තැනක නෙවෙයි ඉන්නේ. ඒක ඇස්පනා පිටම පේන්න තියෙනවා. අන්න හරපැටිය කරන් බලන්න කියලා මම හැමදාම කියනවා. නේද? මේ හරපැටිය කොහේ ඉඳන් ආවද? එයා මොකද කරන්නේ? එයාට දැන් තේරෙන්නේ තනකොළ කන්න විතරයි. එයා කනුවක බඳලා දාලා. එයාට ගැළවීමක් නැහැ. එයාට කතා කරගන්න බෑ. එයාට එයාගේ අදහස් ප්‍රකාශ කරගන්න කිසිම මාර්ගයක් නැහැ. ඒ විතරක් නෙවෙයි. එයා මත් මත් වෙලා වගේ ජීවිතයක තමයි ඉන්නේ. ඉතින් ඒ වගේ බොහෝ දුක් ඇති තැනකට වැටෙන්න තියෙන ඉඩ කඩක් තියෙන ඒකින්ද මගේ සිතේ ස්වභාවය හුඟක් අය Tamanට වංචනික ධර්ම Tamanට වංචනිකව නෑ නෑ මං මං මෙහෙමයි මම ඉතින් පාස් පව් කරන්නේ නෑ මම පන්සිල් ආරක්ෂා කරනවා රටේ නැතිව කුසල් වැඩක් නෑ මං කාටවත් වැරද්දක් කරන්න නැතුව ජීවත් වෙලා තියෙනවා කිය කී ඉන්නවා සමහර අය කරපු වැරදි මතක් වෙන්නේ නැහැ පොඩ්ඩක් ඒකින්ද මට ඕන හැටියට තීරණ ගන්න නැතුව නේද? බුදුජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට තීරණ ගත යුතු තියෙනවා. ඒකින්ද ඔන්න විදිහට මරණය ගැන මෙනෙහි කරපුවාම හොඳට මරණය ගැන දැඩි හැඟීමක් තියෙනවා. ඒ වගේම බෝධිසත්ව අවදී සහ බුදුජාණන් වහන්සේ ගැන හොඳට මෙනෙහි කරනවා. එහෙම හොඳට මෙනෙහි කරපුවාම අරහං ආදී බුදුගුණයක් අරගෙන හොඳට වැඩපුවාම ඒ පැත්තෙන් ලොකු වර්ධනයක් ඇති වෙනවා. දැන් බලන්නකො ඔන්න බලන්න අර පැත්තෙන් අසද්දාව හෝ නැත්නම් වෙනත් විකාර හැඟීම් හරි මොන හරි එනකොට මෙතනින් ශ්‍රද්ධාව ඉස්මතු වෙලා මාව නවත්තනවා මේ පැත්තෙන් මයි තරහ කරනකොට මෛත්‍රිය ඉස්මතු වෙලා ඇතුළට එන්න දෙන්නේ නැහැ මේ පැත්තෙන් රාග ආදී කර ධර්ම වෙනකොට අසබ්බ ඉස්ලා ඇතුළට එන්න දෙන්නේ නැහැ නේද එතකොට මේ පැත්තෙන් මෛත්‍රිය අසුබය මරණය. මේ පැත්තෙන් සුබ නිත්‍ය හැඟීම ඇති වෙලා නේද? ඒවා ගැන මට පීඩා ඇති වෙන්න දෙන්නේ නැහැ මරණය. මරණ හැඟීම ඇති වෙලා මැරෙනවානේ කියලා දැන්ලා හිත ආරක්ෂා කරනවා. හරිද? එහෙනම් සතර ගමඨහන ඇයි කියලා දැන් තේරෙනවද? හරි. දැන් භාවිතය. සතර ගමඨහන් භාවිතය. අපි හැමෝම මොකක් හරි Tamanට ප්‍රියෝපදවන හරිද? Tamanට පහසුවක් ඇති යම්කිසි භාවනාවක් තෝරගැනීම නරක නැහැ. සමහර අයට අනිත්‍ය ප්‍රකට වෙන අතරේ සමහර අයට අනාත්මය ප්‍රකට වෙනවා. සමහර අයට සමහර අයට සතර කමනාණෙන් එකක්ම ගන්නවා යාළුවගේ ප්‍රධාන භාවනාව විදිහට. මොකක් හරි එක භාවනාවක් ටිකක් ඉහළ මානසිකත්වයකට අරගෙන යාම සඳහා තෝරගන්න ඕනේ. ඒක වටිනවා. අපි තුමු අපි තෝරගත්ත ආනාපාන සතිය කියලා. නැත්නම් අපි තුමු අනිත්‍ය භාවනාව කියලා නැත්නම් අනාත්ම භාවනාව මොකක්ද තෝරගත්තා. දැන් මම මේ නැත්තන්ගෙන් අහනවා එක දවසකට මේක වර්ධනය වෙනවා හැන්දෑවක මම හොඳට භාවනා කරනවා ඔන්න මට හොඳට ආනාපාන සතිය වැඩුණා. කවුද උදේම ආය බැලුවම එහෙම වෙලා නැද්ද? මොනවා කරත් බෑ. නේද? එතකොට එහෙනම් ඊයේ හැන්දෑවේ ඉඳන් අද උදේ වෙනකම් මොකක් හරි මේකට බාධා වෙන දෙයක් මගේ අතින් වෙලා තියෙනවා කියලා හොයන්න ඕන. සතර කමඨහන අභිබවා. දැන් මම සතර කමඨහනේ පෝෂණය වෙලා ඉන්න කෙනෙක් නේ. හොඳට පෝෂණය වුණොත් හතරෙන් හොඳට ප්‍රබලව හදාගත්තොත් හැබැයි මම පැහැදිලිවම කියන්න ඕනේ සමාධිය කියන එක උපරිම වශයෙන් හැදෙනවා. හරිද? මේ ජීවිතය ගෙවනකොට මෛත්‍රියයි අසුබයයි මරණානුස්සතිය බුද්ධානුස්සතිය හොඳට හොඳට හොඳට හොඳට වැඩුවොත් අපි හරි ආය සමාධිය වඩන්න වැඩි මොකුත් කරන්න ඕනේ නෑ. හරි? එහෙනම් ඒකෙන් පෝෂණය වෙලා හැම වෙලේම ඉන්න ඕනේ. ඒකයි ඒකට චිත්තවිසුද්ධිය කියලා කියන්නේ. හරි? දැන් මම අර විදිහට අද හැන්දෑව මට ආනාපාන සතිය වැඩුණා හෙට උදේ වල්නකොට නැහැ. දැන් මම මොකද කරන්නේ? සතර කමඨහනම වඩනවා කියලා මොකක් කට්ටිය කියනවා. නරක නැහැ. නේද? එතකොට මේ සතර කමඨහනම වැඩිවීමට වැඩිය අපි පොඩ්ඩක් ඒ අර එපා කියන්නේ නැහැ. ඒක හොඳයි. එහෙම කරන එක වටිනවා. නමුත් ඕනනම් අපිට එහෙම කරන්න පුළුවන්. මේ මම පොඩ්ඩක් මගේ ආසන්න අතීතයට හිත යොමු කරනවා. ඊයේ හන්දා වෙනම මට මේ විදිහට භාවනා වැඩුණා. දැන් මොකද මේ වැඩෙන්නේ නැත්තේ? ආ හරි. ඊයේ රෑ මම අම්මත් එක්ක පොඩ්ඩක් බහින් බස් වීමක් වුණා. හරිද මං එක එක ඒවා කියාගත්තා. මට උඩට තරහ ආවා. ඊට පස්සේ ප්‍රශ්නේ විසඳගත්තා, ඇඬුවා. හරි. සම්පූර්ණ විසඳගත්තා. හරි. අන්න ඒ විසඳගත්තත් මොකද වෙන්නේ? අර තරහින් දායතිච්ච නොසන්සුන්කම මේකට විතර වෙනවා. මේකට මිස් වෙනවා. හරි. දැන් මොනවාරි රොද්දක් හදලා තිබ්බනම් ඇතිලිය හොදන්න නැතුව වෙන මේ වෙන දෙයක් හදුවොත් අරගේ රහ මේකටත් මිස් වෙනවනේ නේද? ඒ වගේ මේක අර වෙච්ච දේ හින්දා මිස් වීමක් තියෙනවා. දැන් මොකද කරන්න ඕන? අන්න මම වර්ධනය කරගත්ත මෛත්‍රිය භාවිතා කරලා මේ නොසන්සුන්කම සංසිඳවා ගන්න කාලයයි මේ. හරි. මම දන්නවා මට මේ ගුණය මේකයි කියලා. ඒ වගේම රාගයක් ඉඳලා ඒක වුණා නම් නේද? රාගයක් සින්දානම් මේ ගුණේ අන්න ඒ වෙලාවට අපිට පුළුවන් අසුබය හැබැයි වර්ධනය කරලා අර ප්‍රහාරයේ එල්ල වෙන වෙලාවේ සූදානම් වෙවි ඉන්න එක හරියන්නේ නෑ කලින් සූදානම් වෙලා ඉන්නවනේ මම. කලින් හතරම වඩලානේ තියෙන්නේ. ආන්ගේ හතර එදා දවසේ එදා දවසේ ඕන විදිහට තමන්ම කල්පනා කරලා බලලා විශේෂ සිද්ධියක් තියෙනවා නම් බලන්න මං කියන හින්දාම හිත එකග වෙන්නේ අද උදේ මොකක් හරි තරහක් එක්ක ගත කරා මං අඩුමනේ තරහ මෙනෙහි කිරීමක් එක්ක හරි හිටියා. හරිද? ඔන්න බලන්න අන්තිමට එදා දවසේ පොඩ්ඩක් මෛත්‍රිය වැඩුවොත් ඉක්මනට මොකද වෙන්නේ? ඉක්මනට ආයතරයක් සමාධියට එනවා. රාගයෙන් යම්කිසි චූටි වෙලාවක් මුසපත් වීමකින් හිටියක්. ඒක තමයි මේ කාරණාව කියලා තමයි තේරෙනවා. අසුබේ වඩපුවාම ඉක්මනට අර කැලැත් වීම අයින් වෙනවා. මේ හිත හරියට නිකන් කూరు ගාපු මේ මඩ විදුරක් වගේ. කూరు ගානකම් කැලැත් වෙනවා වගේම තමයි කැලැත් වෙන එක يعني කూరు ගාන එක නවත්තපුවාම සෑහෙන වෙලාවක් යනකම් කැරකෙනවා නේද? ඒ වගේ එක එක දේවල් හින්දා එන දෝංකාර සෑහෙන වෙලාවක් යනකම් තියෙනවා. ඉතින් අන්න ඒ தත්ත්වයෙන් අපිට තෝරගන්න පුළුවන් සතර කමටහනෙන් එකක්. කරලා බලනවා හරිය නැත්නම් ඊළඟ එකක් කරලා බලනවා. ඉතින් අර හතරම කරොත් කොහෙන් හරි වදිනවා. නමුත් හතරම කර කර ඉන්න වෙලාවක් නෑ තමන්ගේ භාවනාවට බාධා වෙනවා. ඒක සතර කමඨාන ඔන්න ඔය විදිහට තෝරගෙන ඒ සතර කමඨාන වර්ධනය කරන්න අපිට කටයුතු සම්පාදනය කරගන්න පුළුවන්කම තියෙනවා. අවශ්‍ය නම් කෙනෙකුට සතර කමටහනෙන් ඔය වගේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. හරි. දැන් අද මේ වෙනකොට මම දකින අපි දකින දෙයක් තියෙනවා සතර කමටහනට මේ වැඩි රුචිකත්වයක් සහ වැඩි මූලිකත්වයක් දෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා භාවනා කරන අය. ඒකේ තියෙන වටිනාකම ගැන දන්නේ දන්නේ නැති එකයි ඒකට කාරණාවට ඒක දැන් තේරෙනවද? හතර පැත්තෙන් අපේ හිත ආවරණය කරලා නේද? හතර පැත්තෙන් අපිට අනුග්‍රහයක් දක්වන එකක් තමයි සතර කමඨාන කියලා කියන්නේ. හරි. ඉතින් දැන් ඔන්න සතර කමඨාන ගැන ආය අහන්න තහනම්. හොඳට තේරෙන්න ඕන මේක මේක තෝරගන්නේ කොහොමද කියලා හොඳට තේරෙන්න ඕනේ. මේ මොකද දැන් කරගෙන යන අයට බාධාවක් වෙයි කියලායි අපි මේ මේ මේ ගැන මතක් කරන්නේ. ඒත් අපි හැකියාව කරන තාත්තගේ මෛත්‍රී භාවනාව ගැනත් කතා කරන මෛත්‍රී භාවනාව ගැනත් හරියට බුර්මත. හරිද? මමත්වය ඇති වෙනවා කියන එක විතරක් අපි පොඩ්ඩක් කෙටියෙන් මතක් කරමු. අද දවසට ඊට පස්සේ ආනාපාන සති ගන්න කොහොමද මට යම් දෙයක් කියන්න වෙනවා කියලා මම කිව්වා. මේ මේ දින කීපයක් හෝ අපි දින දෙකක් තුනක් හරි මේ වගේ කාලය ගත කරමු. මොකද මේ අත්‍යවශ්‍යතාවයක් තියෙන බව පේනවා. මෛත්‍රී භාවනාවේදීත් මේ ගොඩාක් අය කියන්නේ මමත්වය වැඩි වෙනවා කියලා. හරිද? එතකොට මමත්වය වැඩිවීමක් නෙවෙයි මමත්වය අඩුවීමකුයි මෛත්‍රී භාවනාවෙන් සිද්ධ වෙන්නේ. මමත්වය කරන්නේ මෛත්‍රී භාවනාව බලනකොට සියලු සත්වයෝ කියද්දී නම් සත්ව සංඥාවක් වැඩි වෙනවා. නේද? එතකොට හැම ඒ ඒ විදිහට හැම වෙලේම මෛත්‍රී භාවනාවෙන් ඒ එක තත්ත්වයක් වැඩි වෙනවා වගේම මේක ඉදිරියට යනකොට මොකද වෙන්නේ? හිතවත්කම්, අහිතවත්කම්, වෛරීකම්, මැදිහත්කම් කියන සීමාවල් කැඩෙනවා. එතකොට මේ ලෝකෙම පිළිබඳව මට මං වෙන් කරගෙන තිබ්බ හිතවත්කම් අහිතවත්කම් වෛරීකම් මැදිහත්කම් කැඩලා ඔක්කොම එක ගානකට එනවා. අන්නේ එක ගානට මෛත්‍රී භාවනාවෙන් අනිවාර්යෙන් එන මම ඒක ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ඉදිරියේදී ආයෙ මම පෙන්වන්නම් වෙලාවක. එහෙම වුණොත් එහෙම වුණොත් හිතවත් අහිතවත් වෛරී මැදිහත් කියන සීමා ඛණ්ඩණය වුණොත් පින්නත් මමත්වය අඩු වෙනවද මමත්වය වැඩි වෙනවද? මමත්වය අඩු වෙන්න ලොකු හේතුවක් වෙනවා. ඉතින් ඒක හින්දා අපි අපේ ජීවිතයට මේවා එකතු කරගන්න ඕන නියමාකාරයෙන් නියමාකාරයෙන් එකතු කරගෙන මේ ජීවිතය සාර්ථක කරගන්න භාවනාව යොදවා ගන්න ඕනේ. ඒකෙන්දයි තියෙන ගැටලු පිළිබඳව මම හිතන්නේ වටිනාකමක් තියෙනව නේද? ඒවා පොඩ්ඩක් කතා බහ කරන එකේදී ඒකින්ද අපි මේ පිළිබඳව අපේ අවධානය යොමු කරමු සරෙන් සරේ හරි මේ පිළිබඳ කතා කරන්න ඕනේ. ඉතින් අද දවසේ මේ සියලුම දේවල් සාකච්ඡා කරපු සියලු දේ මේ අත්තන්ට ලබා දෙන්න පුළුවන්කම ලැබුණේ මේ සදහැති දායක දායකාවන් පිරිස නිසාවෙන් ඔච්චර තමයි මේ කට්ටියත් මේ කොලේ ලියලා තියෙන්නේ නේද? ඒක හරි වටිනාකමක් තියෙන පිටනත් නේ. දැන් දින ගණනාවක් තිස්සේම හැම කෙනෙකුම වගේ වගේ ආදා සම්පන්නව කටයුතු කරමින් ඉන්නේ. මම හිතනවා අපි ඇත්තට එකමුතු වුණොත් නේද අපේ ධර්මානුකූල සිතුවිලි ඇති කරගත්තොත් අපි වැඩි දෙනෙක් වෙනස් වෙන්න පුළුවන් අපිට. රටක් වුණත් වෙනස් කරන්න පුළුවන්කම තියෙන්නේ ධර්මානුකූල සිතුවිලි වලට යෑමෙන්. හරි පණිවිඩය අපිට ලැබෙනවා නම් අපි හැදෙනවා. ඒකින්ද අපි කාගෙත් වටිනාකම තමයි අපි කාගෙත් කාටත් අදිස්ථානයක් තියෙනවා හරි දේ පණිවිඩය සමාජයට සංවේදීව ලබා දෙන්න. හරි එතකොට අපිට අතුලාන්ත සතුටක් ඇතුව නේද කරන දේ සෝමනස් සාගතව කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකින්ද අද දවසේ මේ අත්තන්ට මේ නිවසේ ඉඳන් ධර්මයේ ශ්‍රවණය කරන අයට මේ ධර්ම දේශනාව ලබා දුන්නේ මේ මැදිවියේ ධර්ම ශ්‍රවණය කරපු පිරිස. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. ඒ අය මේ ලෝකෙට ජනිත කරපු අම්මා තාත්තට පවා මේ පින් ආයතන අනුමෝදන් වේවා. සුජීවත්ව වාසය කරන හැම දිනාටම දුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. මේ පරිලෝකියත් අතර මේ පින් අනුමෝදන් වේවා. හැමදෙනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා එයා වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හැමදෙනාටම තෙරුවන්